භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පසුගිය වැඩසටහන් ගණනාවකම මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර අපි ඔබට සමීප කරන්නට ලැබුණා පින්වත් මහා සංඝරත්නය ආශිර්වාද ඇතිව ඉතින් විවිධ වූ කාරණා දහම් කාරණා අපට කතා කරන්නට යෙදුණ විශේෂයෙන් මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ උතුම් ශ්‍රද්ධාව ඒ වගේම ඒ උතුම් නිර්මල ශ්‍රී සත්‍ය පිළිබඳව ගෞරවයේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඒ වගේ මහා සංඝරත්නය පිළිබඳ උතුම් ගෞරවය හදවත් කළ ඇති කරගන්න අපට බොහෝ සෙයින් මහෝපකාරී වුණා මේ උතුම් පිළිසඳර යල්ලි යලි තුනුරුවන් පිළිබඳව කිසියෙකුගේ මනසේ ආවර්ජනාවන් සිදු වෙනවා නොඅනුමාන වශයෙන්. ඉතින් අද දවසෙත් මේ උතුම් කාරණා ඔබට දායාද කරන්න ඉතාම මෙත්සිතින් අපි සූදානම්. මේ හැම කාරණාවක්ම පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේ නිසා ඉතින් ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ පළමු කොට වන්දනා කරගෙන අපි මේ උතුම් වැඩසටහන අද දවසේ ඔබට තිලින කරන්න සූදානම්. මම ඔබට මතක් කරන්නම් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ පිළිබඳව පාදුක්ක මීපේ කමල් පිටිය වත්ත අංක 172කින් පහ නිවසේ පදිංචි වෛද්‍ය අංජන හරිස්චන්ද්‍ර මහතා සහ වෛද්‍ය ධනුෂි වීරක්කොඩි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින් නායකත්වය දරන්නේ. ඉතින් මේ සියලු දෙනා ඊටාම මෙත් සිතින් සිහිපත් කරගෙන අපි සූදානම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර ඔබට සමීප කරන්න. ඉතින් පළමු කොට අප කෙරෙහි කරුණාවෙන් අදත් මැදිරියට වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය අවසරයි පින්වත් වැලිමඩ සද්ධාශීල අපේ සම්දයන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවයෙන් වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ බොහෝ කාරණා ඔබ වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ගියවර අපි සමාධිය පිළිබඳව කරුණු ඉගෙන ගත්ත අදත් ඒ උතුම් කාරණා දැනගන්න අපට ලැබෙවි. ඔබ වහන්සේ වන්දනා කරලා ආරාධනා කරන අවසරයි ස්වාමීන්. නමෝ බුද්දාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මිලිඳු රාජ ප්‍රශ්නය කතා කරමින් හිටියේ. මිලිඳු රජුරු නාගසේන මහරහතන් වහන්සේට මුණ ගැසීම ඊට පස්සේ මොන ගිහිලා පළවෙනි දවසේම ඇහුවානේ නාගසේන කියන්නේ කවුද කියලා ඒ ප්‍රශ්නේ. ඊට පස්සේ එතනින් gedara දානෙට ආරාධනා කරනවා. gedara දානෙට ආරාධනා කරලා ඒ අතරතුර එනකොට තමයි අනන්තකාය එයා වෙනම ප්‍රශ්නයක් අහනවා. එතකොට දානෙට වැඩම කළා 80000ක් සංඝයා සමග. එහෙමයි. ඊට පස්සේ ඒ වෙලාවේ 19ක් වැඩ ඉඳලා අනිත් සංඝයාට වඩින්න අවසර ලැබුණා. රජතුමා ඒ වෙලාවේ අහන ප්‍රශ්න සමුදාය තමයි මේ තියෙන්නේ. තවම මිලිඳු රජුරවන්ට නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහිලා තවම දවසක් නැහැ. ඒ කලින් දවසේ හවස නිමුණ ගිහුනේ. එහේ. ඒතර මේ දවල් දානේ සාමාන්‍ය මේ දාන වේලාව කියන්නේ 11ට 12ට වගේ. සාමාන්‍යයෙන් ඒ කාලේ එක වේල නිසා උදේ 9:00මාර 10 වෙනකොට දානේ වළඳලා ඉවරයි. එතනින් පස්සේ ඇති වෙන සාකච්ඡාව තමයි මේ තියෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේම සඳහන් කළේ උදෑසන හිල් දානේ. ඒ කියන්නේ උදෑසන හිල් දානේ දවල් කතා නෑ ඒ කාලේ. එහෙමයි ස්වාමී. නාගසේන මහරහතන් වහන්සේ කාලේ රහතුන්ගේ යුගයේනේ. ඒ රහතන් වහන්සේලාගේ යුගයේ එක වේලයි. උදේට කැඳ වාගේ දෙයක් කැඳ ගිලම්පස් වාගේ දෙයක් වළඳලා ඊට පස්සේ සිවුරු ගැටවට නංවාගෙන සිවුරු පොරවාගෙන උන්වහන්සේලා පාත්‍රය අරන් පින්දපාතේ වඩිනවා. ඒතර පින්දපාතේ වඩිනකොට ගයක් ගයක් පාසා වඩිනවා නම් සාමාන්‍යයෙන් 7ට 8ට විතර වගේ. ඉතින් වැඩලා දුර වඩිනවා. ඉතින් වැඩලා ආපහු ආරමට වඩිනකොට 9 හමාර 10 වෙනවා. ඊට පස්සේ මූණකට සෝදාගෙන දන් වළඳලා කුටියට වඩිනවා. එහෙම තමයි එක වෙලාව. ඊට පස්සේ සමහර සංඝයා නම් වත්පැන් වළඳ වළඳා ඉන්නවා පහුදා උදේ වෙනකල් කිසිම දෙයක් නැහැ. සමහර සංඝයා ඇවිල්ලා ගිලම්පස කහර ටිකක් වළඳන්න පුළුවන්. වෙනත ඖෂධයක් වළඳන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ආහාරයක් කියලා ලෝක සම්මත දෙයක් ගන්නෙ නැහැ. ස්වාමිනේ නමුත් විනයෙන් අවසර තියනවාද උදෑසනින්ම වුණත් වළඳන්න? ඒ කියන්නේ විනයෙන් අවසර තියෙනවා. දැන් බද්දාලි ස්වාමීන් වහන්සේට එක වේලෙන් ඉන්න අමාරුයි කියනකොට භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ වදාළේ එහෙනම් බද්දාලි එක වේලෙන් ඉන්න බැරි නම් ඒ ලැබෙන දානේ කොටසක් උදේට වළඳන්න කොටසක් දවල්ට වළඳන්න හැබැයි මේ ඉර මත්දහන වෙන්න කලින් උදේ වරුව ඇතුළත එහෙමයි ඒ න්‍යාය තමයි ඒ පරයය තමයි අදටත් අපි දාන වේල දෙකකට යන්නේ එහෙමයි අම්මෝ මහත්තයා මේ ආහාරය ගැන කියද්දී නම් දැන් සාමාන්‍යයෙන් අපි දෙවේල වළඳලා ඉන්නවා උදේයි දවල්ුයි ඉතින් සමහර වෙලාවට එක වේලක් මේ වැළකුණොත් එහෙම දැන් සමහර උදේ උදේ වළඳනවා දවල් වළඳන්නේ නැතුව හිටියොත් සමහරවට පහවදා වෙනකොට වගේ ඇඟ වෙවුලනවා. ඒ කියන්නේ පුදුම දෙයක් මේ ආහාරයේ හරිහත්ය නැති එක. මේ පෘථිවි රසයේ නැති වෙලා ආහාරවල තියෙන ඕජා ගුණේ ඇත්තටම නැති වෙලා කියන එක හොඳට ප්‍රකටයි අපිට අපේ හාමුදුරුවෝ විදිහට. ඉතින් ඒ කාරණාව ඊට පස්සේ ඒ වෙලාවේ තමයි අහන්නේ ස්වාමීනි කෙනෙක් මව කුසේ පිළිසිඳ ගන්නෙ කොහොමද? පිළිසිඳ නොගන්නේ කොහොමද? ඊට පස්සේ කියනවා පිළිසිඳ නොගන්නේ ප්‍රඥාවත් යෝනිසෝ මනස්කාරයත් අන්‍ය වූ කුසල ධර්ම නිසා. ඊට පස්සේ ප්‍රඥාව කි ස්වභාවය මොකද්ද? මානසිකාරයේ ස්වභාවය මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ අන්‍ය කුසල ධර්ම කියන්නේ මොනවද? ඊට පස්සේ සීලය, ශ්‍රද්ධාව, ඊළඟට සිහිය, වීරිය, සමාධිය විස්තර කළා. ඊට පස්සේ දැන් මහත්තයා මේ කරුණු පහම දැන් විස්තර කළා. විතින් විත ඇහුවානේ. සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ භූමිය වගේ ඕනම සෙල්ලමක් දාන්න තියෙන භූමිය උඩ. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ සියලු ಗುಣධර්ම වඩන්න පොළොවක් ඕන භූමියක් ඕන ඔහුට පිහිටා සිටින්න ඒ තමයි සීලය. ඊට පස්සේ සීහය දොරටු පාලකයා වගේ. සීහයෙන් තමයි හොඳ දේ කැප දේ අකප දේ වෙන් කරලා දෙන්නේ. ඊට පස්සේ දේශනා කළා වීරිය හරියට වැටෙන්න තියෙන එකට කරුවක් ගන්නවා වගේ කියලා. ඒකට කරුවක් පිටවනවා. ඔව් ඒකට ආයෙ වැටෙන්නේ නැතුව තියෙනවා. ඊළඟට කුසල් දහම් වලින් වැටෙන්නේ නැති වෙන්න ඔහුගේ තියෙන ඕනේ වීරිය තමයි. දැන් සීලයක් වුණත් රැකගන්න වීරිය නැති වුණොත් සීලය කැඩෙනවනේ. ඊට පස්සේ විස්තර කළා සතිය, සිහිය. ඊළඟට ප්‍රඥාව, මේ සමාධිය. සමාධිය විස්තර කළා සමාධිය කැණි මණ්ඩලක් වගේ. ඒ කියන්නේ හැම කුසල් දහමකින්ම හිත එකඟ වීම අරමුණු කොටගෙන තියෙනවා කියලා. ඒ සමාධිය ගැන විස්තර කළේ හැම කුසල් ධම්මකින්ම සමාධිය අරමුණු කරගෙන තියෙනවා. ඒ සමාධිමත් හිතෙන් තමයි ප්‍රඥාව අවබෝධ කරගන්න තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ කියලා. එතකොට ඔන්න දැන් අර රහතන් වහන්සේගෙන් පිට වුණ හැම වචනයකම අර්ථ කියුණා. දැන් රජතුමාට ගන්න වචනයක් නැහැ. අපි බලමු ඊට පස්සේ රජුරෝ කොහොමද දැන් කතාව පටන් ගන්නෙ කියලා. දැන් රජුරෝ මේ වෙලාවේ දැන් සමාධිය ගැනත් අන්‍යෝ කුසල් දහම් ගැන කියපු සද්ධා සීල සති වීරිය සමාධි කියන ඔක්කොම කියවුණා. දැන් රජ්ජුරෝ ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි නාගසේනයන් වහන්සේ ප්‍රඥාවේ ස්වභාවය මොකද්ද? එහෙමයි දැන් ඒතර මේ <laughs> ප්‍රශ්නේ කලින් ඇහුවේ නැද්ද? කලින් මුලින්ම මුලින්ම ඇහුවනේ. දැන් ඒක ආය අහනවා. ඊට පස්සේ අපේ මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි මා විසින් ඔය කරුණ පවසා නොතිබෙන්නේද? කිව්වා මං කලින් ඔක කියලා නැද්ද ඇහුවා. සිඳ බිඳ දැමීමේ ස්වභාවය ප්‍රඥාවයි. එමෙම්ම ආලෝකයේ ඉපදීමේ ස්වභාවයක් ප්‍රඥාවයි. හැබැයි මේකට වචනයක් එකතු වුණා දැන් විස්තර කරනකොට. සිඳ බින්ද දානවා කියන එක විස්තර කළානේ. අර මානසිකාරයෙන් අල්ලාගෙන ප්‍රඥාවෙන් සිඳිනවා. ඒක හරියට යව මිටියක් අතින් අල්ලාගෙන දෑකැත්තෙන් කපනවා වගේ කියලානේ මතකයිනේ. ඉතින් ඒ වගේ. ඒතකොට මෙතනදී කියවුණා මේ ආලෝකයේ උපද්දවන ස්වභාවයක් ප්‍රඥාවේ තියෙනවා කියලා. ඉතින් අන්න මේ රජුරෝ ඒ වචනය අල්ලුවා. මේ රජතුමාගෙන් ලීසින් ගැලවෙන්න බෑ. කියන ස්වාමීනි ප්‍රඥාව ආලෝක ඉපදීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ කෙසේද? දැන් මේවා හරි පුදුමයි කියන්නේ මහන්තයා. දැන් අපිත් දහම් කරුණු අපි කතා කරනවානේ අනිත් අයත් එක්ක. හොඳටම පැහැදිලි මෙලෝ 100කින් අහන්නේ. ඒ කියන්නේ අපි දහම් කතා කරේදී ඒකෙන් ගත යුතු අර තියෙන හරි මිහිරි ලස්සන දේවල් තියෙනවා. ඒක උඩ ඇත්තටම නුවණැති කෙනෙක් නම් අහන්න ඕන. ස්වාමීන් වහන්සේ ඒක කොහොමද? සානස ඒ කාරණාව කොහොමද කියලා අහන්න එපෑ. අනේ වගාම නැතුව වෙන මොකක් හරි එකක් අහනවා. හරියට තියෙනවා. එතකොට අපිට හිතට හිතෙනවා මේ මෙයා නම් මේ සිහි කල්පනාවකින් නෙවෙයි මේ කතාවත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. ස්වාමීන් එහෙම ධර්මයේ පිළිබඳ මහා සංග්‍රහණයේ ස්වාමීන් මේ ප්‍රශ්නය මොකක්ද ඒ කාරණා මොකක්ද ආදි වශයෙන් විමසීමේ පුණ්‍ය විපාක තියෙනවා ස්වාමීන්. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම Tamanට කුසල් දහම් අකුසල් දහම් ගැන දහම් කරුණු තේරුම් ගන්න අවංකව මහනවනම් පඬිතමානිව නෙවෙයි. සමහර අය පඬිතමානිව ඊළඟට අපි සමාජය කියන්නේ ලකුණු දාගන්න කියලා. ඒ වගේ Taman ඉස්මතු වෙන්න. ඉතින් ඒ වගේ දේවල් වලට ප්‍රශ්න අහන අය ඉන්නවා. ඊළඟට තමයි ගැළපෙන ප්‍රශ්න අහන්න ඕන. ගොඩාක් අය තියෙනවා ගැළපෙන්නේ නැහැ ප්‍රශ්න අහන එක. සමහර වෙලාවට අපි අපි කියමුකෝ ಜಾති රටක් ජාතියක් ආගමක් ගැන සාකච්ඡාවක් කරනවා කියලා. මේක මැද නාම රූප ගැන අහන්න සුදුසු නැහැ. එහෙම නැත්නම් අපි කියමුකෝ සමාජයේ තියෙන මිත්‍යා දර්ශන මේවා ගැන අහනවා කියලා. ඒතකොට ඒක එක රටාවකට කියන්නේ සාකච්ඡාව. යද්දී ඒක මැද පංච උපාදානස්කන්ධය ගැන අහලා තේරුමක් නැහැ. ඔතන පංච උපාදානස්කන්ධය ගැන සාකච්ඡාවක් යනකොට මියගිය ඥාතින්ට පින් දෙන්නේ කොහොමද කියලා අහලා වැඩක් ඒ ඒ සාකච්ඡාවට උචිත ප්‍රශ්නයක් යොමු කරන්න ඕන. පැහැදිලි අද කාලේ මිනිස්සු හරි දුර්වලයි. උචිත ප්‍රශ්න අහන්න. අපේ මිලිඳු රජතුමාන්ට නම් උචිත ප්‍රශ්නේ ඇසීමේ පුදුම පුණ්‍ය වාසනාවක් තියෙනවා. එතකොට ඒ උචිත ප්‍රශ්න සංගයත් එක්ක සාකච්ඡා කිරීමේ පුණ්‍ය විපාකයක් විදිහට උපනෝපන් ජීවිතේ ප්‍රඥා සම්පන්නයි. ඔහුට අදාළ කාරණාව හිතට තප්පරයට එනවා. මේ ප්‍රශ්නෙට මෙහෙම මෙහෙම උත්තරේ දෙන්න ඕන කියලා තේරෙනවා. දැන් අද කාලේ අපේ මහා මහයොන්ට මං කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අයද නැත්තේ සංසාරේ නම් දහම් සාකච්ඡාවක්වත් නම් කළා නැහැ. වේලාවට ගත යුතු මේ උචිත දේ ගන්න තේරෙන්නේ නැහැ. කරකවණ්ඩයි මිනිස්සු අඹරවණ්ඩයි නම් තේරෙනවා. දැන් හිමීට දැන් පහුගිය කාලේ වෙච්ච ප්‍රශ්න දැන් හිමීට සිංහල බෞද්ධයාගේ පිටේ දාලා සිංහල බෞද්ධයා අන්තවාදී කියලා දැන් හිර කරලා දායි. දැන් අර මේ අන්තවාදී මේ මෙලෙච්ච පිරිසක් ඇවිල්ලා මනුස්ස ඝාතනය කළා මේකේ තැන් තැන් වල ඒ මේ හලාහල විස සැරිසරන බව දැන් අමතකයි. තේරුණා නේද? ඉතින් අමතක අමතර කාරණාවක් ඔය කියුනේ ඉතින්. ඉතින් කොහොම හරි ඒ ධර්ම සාකච්ඡාවට මේ දහම් සාකච්ඡා කිරීමෙන් ප්‍රශ්න විමසීමෙන් තියෙන ආනිසංශයක් තමයි අදාළ උචිත ඥානෙ පහළ වෙනවා සංසාරේ. එනිසා ශාස්ත්‍රුන් වහන්සේ දහම් සාකච්ඡා කිරීම සහ කුසල් විමසීම බොහෝ වර්ණනා කොට වදාළා. ඉතින් මේ රජුරු අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දැන් කිව්වා ප්‍රඥාවෙන් ආලෝකය උපද්දවනවා කියලා. මොකද ඒක කොහොමද වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ අපේ මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි ප්‍රඥාව උපදින කල්හි අවිද්‍යා අන්ධකාරය දුර වෙනවා. ප්‍රඥාව උපදිනකොට අවිද්‍යා අන්ධකාරය දුරු වෙනවා. අවබෝධ ඥානය නම් වූ ආලෝකය ප්‍රකට වෙනවා. ආරි සත්‍යීතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ තුලින් යෝගාවචර තෙමේ අනිත්‍ය වශයෙන් වේවා, දුක් වශයෙන් වේවා, අනාත්ම වශයෙන් වේවා සම්්‍යක් ප්‍රඥාවෙන් යථාර්ථය දකින්නේ මේ ප්‍රඥාවේ ආලෝකයෙන්. එහෙනම් මහත්තයා ඔයාට හිතෙන්නේ නැද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ප්‍රඥාවක් ඉපදිච්ච නැති කෙනාට නම් කවදාවත් පේන්නවත් ස්පර්ශ කරන්නවත් දකින්නවත් ලැබෙන්නේ නැහැ. මොකද අනිත්‍ය පේන්නේ ප්‍රඥාවෙන්. අනිත්‍ය කියන එක දකින්නේ ප්‍රඥා ආලෝකයෙන්. අනිත්‍ය දේ දුක් සහිත බව අවබෝධ කරන්නේ ප්‍රඥාවේ ආලෝකයෙන්. මේ දේවල් මම මගේ මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න බෑ කියලා දකින්නේ ප්‍රඥා ආලෝකයෙන්. ඒතර කෙනෙක් මානසිකාර කරනවා කියන්නකෝ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඒ අර ආලෝකයේ උපද්වා ගන්න දරණ වෙහසක් එතන තියෙන්නේ. ඒ ආලෝකයේ උපද්වා ගන්න අපි කියමුකෝ දැන් අපි මේ පහනක් දැල්වලා නා. මේ පහනට තෙල් තීර දාලා ඒ උපද්වා ගන්න පරිසරය හදා ගන්න එපා. ඒ වාගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මානසිකාර කර කර ප්‍රඥාව උපද්වා ගැනීමේ පරිසරය තමයි හදාගන්නේ. යම් මොහොතක ප්‍රඥාව ඉපදුනාද ප්‍රඥාව ඉපදුච්ච ගමන් අවිද්‍යා අන්ධකාරය දුර වෙලා විද්‍යාලෝකයේ පහළ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ඔහුට දකින්න අවස්ථාව ලැබෙනවා. සමාතුලියම අවබෝධ වීමේ අවස්ථාව ලැබෙනවා. ඒක කරන්නේ ප්‍රඥාවේ ආලෝකයෙන්. ඒක තමයි කව ප්‍රඥා ආලෝකයේ ස්වභාවය. අවසරයි. ස්වාමීනි අවිද්‍යාව කුමක් ලෙසද අපි වටහා ගන්න ඕනේ? එතන අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම. එහෙමයි. ජීවිතය අවබෝධ නොවීම. අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධ නොවීමමයි. එතකොට කෙනෙක් මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරලා නැත්නම් ඒ සියලු දෙනාම ඉන්නේ අන්ධකාරයක. මේ ඔක්කොම අතපත ගන්නේ අන්ධකාරේ. කාටවත් ඇස් පෙනිලා නෙමෙයි. ඇස් පෙනීම දැක්ම තියෙන ප්‍රඥාව පද්වාගත්ත කෙනාට. අන්ධකාරයේ අතකක යන්නේ. ඒ නිසා තමයි බණ භාවනා කරන්න ගියත් එක එක දේවල් කියන්න ගිහිල්ලා දර්ශන ඉදිරිපත් කරන්න ගිහිල්ලා මේ බුද්ධ ශාසනය පවා පිරිස මුලා වෙන්නේ. ඔහු අතපොත ගාන්නේ අවිද්‍යාවෙන් නිසා. ඒකට අවිද්‍යාවෙන් Taman තේරුම් ගත්තොත් අවංකම ශ්‍රද්ධාව මුල් කරගෙන අවිද්‍යාව හිත තුල තියෙනකොට ඔහුගේ හිතේ තියෙන අන්ධකාරයක් කියලා ධර්ම අවබෝධයක් නෙවෙයි කියලා තේරුම් ගත්ත කෙනා කළ යුතු දේ තමයි බුදුරජාණන් වහන්සේගේ වචනය තේරුම් ගන්න එක. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ වචනය අත්හැරිය කෙනා හරියට අන්ධයාට අතේ තිබ්බ අර යෂ්ටි අත්හැරියා වගේ. ස්වාමිනි විද්‍යාව පහළ වෙනවා කියන්නේ අනිත්‍ය අනාත්ම වශයෙන් වැටහීමමද චතුරාර්ය සත්‍ය වැටහීමද චතුරාර්ය සත්‍ය අවබෝධ වීමමයි මේ ප්‍රඥාව. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සිද්ධ වෙන්නේ ප්‍රඥා ආලෝකය නිසා. ඒකට උපමාව අපි බලමු මේ රජුරෝ අහනවා. අවශ්‍යයි. එතුමා අහනවා ස්වාමීනි උපමාවකින් කියලා දෙන්න. ඊට පස්සේ කියනවා මහරජාණනි ඒක මේ වගේ දෙයක්. අන්ධකාර නිවසකට පුරුෂයෙක් පහනක් රැගෙන ඇතුළු වෙනවා. ඔන්න අන්ධකාරණී ගියක් තියෙනවා. ඒකට පහනක් අරගෙන යනවා. පහන් එළිය ඇතුළට පිවිසෙද්දීම අර අඳුර දුර වෙලා යනවා. දැන් හිතටම ඇවිල්ලා පේනවා ඇති. අඳුරු කාමරයක් තියෙනවා පහනක් අරන් යනකොටම අර කාමරේ තියෙන අඳුර නැති වෙලා යනවා. ඊට පස්සේ කියනවා එළිය උපදිනවා දැන්. දැන් ආලෝකේ පහළලානේ තියෙන්නේ. ඊට පස්සේ දේශනා කරනවා ආලෝකේ පැතිරලා යනවා නිවසේ ඇති රූප ආදී ප්‍රකටව පෙනෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ලයිට් එකක් අපි අද කාලේ ගත්තොත් ලයිට් එක දාන්නේ නැතුව අඳුරේ තියෙනකොට කාමරේ මොනවද කියනවද දන්නේ නැහැ. ඉතින් යම් මොහොතක කාමරේට ආලෝකය ගියාද එතකොට තමයි ඇතුලේ තියෙන රූප පේන්න පටන් ගන්නෙ. ඔය ආයුරින් ප්‍රඥාව උපදින කල්ලි අවිද්‍යා අන්ධකාරයේ දුර වෙනවා. විද්‍යාලෝකය හට ගන්නවා. අවබෝධඥානය නම් ආලෝකය ප්‍රකට වෙනවා. ආර්ය සත්‍යය ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ යෝගාවචරයට අනිත්‍ය වශයෙන් වේවා දුක් වශයෙන් වේවා අනාත්ම වශයෙන් වේවා සම්‍යක් ප්‍රඥාවෙන් යථාර්ථය දකින්නේ ඔන්න ඔය විදිහට තමයි කියනවා මේ ප්‍රඥාවේ ආලෝකයේ ඇති කරන ස්වභාවය. සුර ප්‍රඥාව කියලා කියන්නේ අවිද්‍යාන්තකාරය දුරු කරන. ඒකට තමයි ඇත්ත පේන්නේ. ඇත්ත තමයි චතුරාර්ය සත්‍යය. ඇත්ත තමයි අනිත්‍ය කියන එක, දුකයි කියන එක, මම වගේ මගේ ආත්මේ නොවේයි කියන එක. එතකොට ඒ ඒ ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න නම් ප්‍රඥාව උපද්වා ගන්නම වෙනවා. එතකොට ප්‍රඥාව උපද්වා ගන්නෙ ප්‍රඥාව උපද්වා ගන්නෙ කොහොමද කියලා අහනවානේ. කතන්සු ලබතේ පඤ්ඤා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බාන පත්තිය. සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. එතකොට ශ්‍රද්ධාවෙන් රහතන් වහන්සේලාගේ ධර්මයේ මේ ශාස්ත්‍රීය ශ්‍රී සද්ධර්මය මනමින් අප්‍රමාදීව නුවණින් විමසනකොට තමයි ප්‍රඥාව උපදින්නේ. එතකොට සූත්‍ර දේශනාවල තියෙනවානේ මේ විදිහට විමසන්න මේ විදිහට විමසන්න කියලා ඒ විදිහට විමසනකොට විමසනකොට එයා තුලින් ඇති වෙනවා ප්‍රඥා ලෝකයක්. දැන් හරියට අපි ගිනි ගාන දණ්ඩක් අරගෙන ඉස්සර දණු දෙකක් අතුල්ලා අතුල්ලා අතුල්ලා ඉන්න එයා කරන ක්‍රියාව අර අතුල්ලාන එක. මේසොට ඒ අතුල්ලාන එකෙන්ම ගින්දර උපදිනවා. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමම ධර්මයේ නුවණින් මෙනෙහි කර කර කර කර කර ඉන්නකොට යම් දවසක ප්‍රඥා ලෝකේ ඇති වුණාද එදාට තමයි අනිත්‍ය අවබෝධ වෙන්නේ දුක අවබෝධ වෙන්නේ අනාත්මය අවබෝධ වෙන්නේ එතකල් ඔහු පුහුණු වෙන කෙනෙක් විදිහටයි ඉන්නේ ඒකයි ඒ ඒ ප්‍රඥා ලෝකයේ ගැන තියෙන්නේ. ඉතින් මේ ප්‍රඥා ලෝකයේ මෙහෙමයි උපදින්නේ කියලා දේශනා කරනකොට රජතුමා පස්වන ප්‍රීතියෙන් පිනා ගිහිලා ස්වාමීනි පුදුමයි මේ නම් මේ ධර්මයේ කියලා ඉතාලම සතුටටපත් වුණා මේ ප්‍රඥාව ගැන කියන දේ මේ විස්තරේදී. අවසරයි ස්වාමීන් දැන් අපි එදිනදා ජීවත් වෙනකොට මේ අපේ වයෝවෘද භාවයටපත් වෙනවා ලෙඩ වෙනවා මේ සියලු කාරණා අපි අත්විඳ වුණත් සමහර විට ධර්මයේ ධර්මයට ගලපමින් අපි මේ දේ ගැන කල්පනා කරන්න. ඒ කියන්නේ සිහිනුවන පවත්වා ගන්න අපොහසත් වෙනවා ස්වාමීන් සමහරේ. ඔව් ඒක මෙහෙමයි මහන්සිය දැන් අපිට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ අවබෝධ කරගන්න තියෙන්නේ කියලා දේශනා කරලා තියෙනවනේ. එතකොට දැන් අපි මේ පරිසරය දිහා බලනකොට සමාජය දිහා බලනකොට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ ඇහැට පේනවනේ. නමුත් පේනට අවබෝධ වෙන්නේ නැහනේ. ඒක මේ වගේ මහන්සිය. මඳුරේ කෙනෙක් කියනවා. මඳුරුවා කියන සතා දන්නේ නැහැ. ඒතර එයා කෑවා කියලා දන්නවා මොකෙද්ද ගින්න මන්ද දන්නේ ඇයි කවදාවත් මඳුරුවා කියන සතා දන්නේ නැති නිසා. එයාට ආවේ වේදනාව විතරයි. යම් දවසක ආලෝකය පහළ මේ මඳුරුවයි කන්නේ කියලා එයාට යම් කිසි සතෙක් කනවා කියලා යම් අවබෝධයක් එනවා. ඒ වාගේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අපිට එන එන්නේ අවිද්‍යාව තුළයමයි. අඳුරේමයි මේ දුක පේන්නේ අපිට. ඒ නිසා අවබෝධ වෙන්නේ නැහැ. එතකොට යම් දවසක ප්‍රඥා ලෝකේ ඉපදුනාද ඒක තමයි ජාති ජරා මරණ ශෝක පරිදේව ආර්ය සත්‍යයක් විදිහට තියෙනවා කියලා තේරෙන්නේ. දැන් ඉතින් රටේ ලෝකේ පවතින දුක්ඛන්දරා මහත්ය බලන්නකෝ මිනිස්යාට උනේ දුකනේ. ජරා මරණ දුකනේ උනේ දැන් අද අපේ මිනිස්යාට ලංකාවේ මරණය බීතිය තැති ගැනීම ආවනේ. ඒකට අපි මේ ලංකාවක් කැළඹිලා ගියානේ බයත ඇති ගැනීම. මහත්ය මුවෙක්ගේ බලන්න, හාවෙක්ගේ බලන්න ඔහු තුල තියෙන බයත ඇති ගැනීම නෙවෙයිද? කුඩා තිරිසන් සතෙක්ගේ තියෙන බයත ඇති ගැනීම නෙවෙයිද? ඊළඟට අපි කියමු කෝඩුවකට මීයක් අහෝනා. ඔහුට තියෙන බයත ඇති ගැනීම නෙවෙයිද? ඊළඟට මේ ඔය ෆාම් වල කොච්චර සත්තු මරනවද? ගවයෝ මරනවද? ඔහු මරණයට ගෙනුට ඔවුන් තුල තියෙන බයත ඇති ගැනීම නෙවෙයිද? ඔය ඔක්කොම බයත ඇති ගැනීම උපන් සත්වයාට බයත ඇති ගැනීම උපදිනවා. සුනාමියෙන් මිනිස්සු මැරුණා. ඒවා ප්‍රාණඝාත නෙවෙයිද? ඒවා මිනිස් ඝාතන නෙවෙයිද? ඊළඟට ඇයි වතුරකින් වහුන් නැති වෙලා ගියානේ? මිනිස්සු මැරීමක් නෙවෙයිද? ඊට පස්සේ ගම් වතුරෙන් ඊළඟට නායයන් වලින් සුලි කුණාටු වලින් ඊළඟට පසුගිය 80 ගණන් වල බීෂණ කාලේ ඊළඟට සුද්ධංගේ කාලේ සිංහල එක සුද්දෙක් වෙනුවට සිංහල මිනිස්සු දහස් ගණනක් මරලා තියෙනවා ඊළඟට කාලිංග මාර්ග මිනිසුන්ගේ අතපය කපලා තියෙනවා ඊළඟට දරුව උඩ දාලා කඩුවට අල්ලලා තියෙනවා අසවේදුල එහෙම. ඒකට ඒ වාගේ ඒවා අකුසල් නෙවෙයිද? ඒවා ප්‍රාණඝාතය නෙවෙයිද? මිනිසුන්ට ආපු දුක නෙවෙයිද? එතකොට අපි ඒවට එක එක නම් දැම්මද දැන් මේ ISලා කියලා දැන් නම් දානවා කලින් අපි LTT e කියලා නම් දැම්මා මොනවා දැම්මා අහිංසක මිනිසයාට ආපු දුක උපන් සත්වයාට ආපු දුක්ඛන්දරාව කොයි ක්‍රමෙන් හරි දුක එනවා එතකොට ඒ නිසා කොයි ක්‍රමෙන් හරි දුක එන නිසා බුදුරජාණන් වහන්සේ දුක නැමැති මේ කාරණාවට විසඳුමක් දුන්නා. දුක නැමැති කාරණාවට විසඳුමක් දුන්නා. ඇයි හැම දෙයකම උපද්දවන්නේ මේක? දැන් මහත්තයා අපි එක එක නම් දැම්මද ATT කාලෙත් බයත ඇති ගැනීම මරණය මේ මේවනේ තිබ්බේ. දැන් බයත ඇති ගැනීම මරණය ඒවනේ පෙනිපෙනී තියෙන කලකෝලහල. ඉතින් අහෝ මේ සත්වයා මේ දුකෙන් නිදහස් වෙන්නේ කවද්ද? ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් තියෙන යම් දවසක ප්‍රඥාව ඉපදෙනවාද? ඔහු මේ ජීවිතයේ සත්‍යයේ ස්වභාවය අවබෝධ කරනවා. එහෙමයි. ස්වාමීන් සමහර අවස්ථාවල දැන් ශරීරයේ උනත් වියලිලා මහල් වෙලා යන ස්වභාවයෙන්ම යන ඉක්මනින්ම ඒ නමුත් අපි පිළියම් කොට පිළියම් කොට හරි තියාගන්න එහෙම උත්සාහයක් ගන්නවා මේ තවදුරටත් මේ ගැන වටහා ගන්න. වාට වැටෙන්නේ නැහැ දැන් මහත්ය දොස්තර මහත්යෙක් ගත්තොත් එහෙම දොස්තර මහත්යා සාමාන්‍යයෙන් ශරීරයේ ඇඟ කප කප කප කපා ඉන්නවනේ. අපි කියන දොස්තර මහත්යෙක් කියලා. ඒ දොස්තර මහත්යා ඕන්න අපි කියමු මලකුණක් කපලා හෝ එහෙම නැත්නම් ඔපරේෂන් එක පන පිටින් කෙනෙක් කපලා ඔපරේෂන් කරනවා ඒ වගේ ලේ වැකුණු දේවල් එහෙම ඔක්කොම දැකලා ජරාව මනුෂ්‍යගේ ශරීරයේ තියෙන අපි කියමු දරු ප්‍රසූතියක් ගත්තොත් ගොඩාක් ජරාවත් එක්ක සිද්ධ වෙන්නේ එහෙම තිබිලා දැන් දොස්තරවරු ඒවා දකිනවනේ මේවා දැකලා එහෙන් අතකට හොදාගෙන ඇවිල්ලා ආපහු ගෙදර ගිහලා තමන්ගේ බිරිඳ ළඟට ඔහු යනවනේ එතකොට ඔහුට කාම සිත ඔහුගේ සිතෙන් විරාගය උපදින්නේ නැහනේ නේද විරාගය උපදින්නේ නැහැ අසුබ දේවල් දැක්කා කියලා එතකොට ඒකට නුවණින් විමසීමයි ඕනේ ඒකනේ අපමත්තෝ විචක්කනෝ කියන්නේ විචක්ෂණය එතකොට නුවණින් විමසීමම ඕනේ ඇහෙන් බැලීම නෙවෙයි ඇහෙන් බලන දේ නුවණින් විමසන්න ඕන ඇහෙන් බැලීමම නෙවෙයි ඒ නිසා එහෙනම් ඉතින් කේසුලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිදුළු වකුගඩු කියනකොට අපි කියමුකෝ කවදාවත් වකුගඩු දැකලා නැති කෙනෙකුට පෙනහළු දැකලා නැති කෙනෙකුට අසුභ භාවනාව කරන්න බෑනේ නේද? පැහැදිලිද? දැන් බඩදිව කියනවා, කුඩා බඩවැල, මහා බඩවැල කියනවා, අග්නියාසය කියනවා, අක්මාව කියනවා. දැන් අසු භාවනාවේදී මේ කොටස් සිහි කරන්න එපා. ඒතර කවදාවත් ඒක දැකලා නැති කෙනාට එනම් භාවනාව කොහොමද කරන්නේ? අසුභ භාවනාව කියන එක මූල කර්මස්ථානේ නේ. හැම භික්ෂුවකටම දුන්න භාවනාවනේ. එතකොට මේ භික්ෂුවේ ශරීරයේ මෙවැනි කොටස් තියෙනවා, තියෙනවා, තියෙනවා. මෙවැනි කොටස් තියෙනවා කියලා නුවණින් විමසා විමසා ඉන්නවා. විමස විමසනකොට ඔහුට ශරීරෙත් ප්‍රකට වෙනවා යම් යම් දේවල්. දැකපු දේවල්, මනසට ගොදුරු වෙන දේවල්, ශරීරයේ අසුබ කොටස් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන දේ හිත පවත්නවා. මේ හිත පැවැත්වීමත් එක්ක හිතේ විරාගය ඇති වෙනවා. ඉතින් එහෙමයි තියෙන්නේ. ඒ නිසා දැක්ක පමණින්, ඇහුව පමණින් මේ මේක වෙන්නේ නැහැ. නුවණින් විමසන්න ඕන. නුවණින් විමසමන්නටම ඕන. ඒක ග්‍රහණය කරගන්න ඕන අර කිවි අර යවමිටි අතින් අල්ලගෙනයි මේ දෑකැස්සෙන් කැපුවේ කියලා. ඒ වගේ අදාළ නුවණින් දකින දේ ග්‍රහණය කරගෙන කරගන්න උපන්නව ප්‍රඥාවෙන් ඒ කෙලෙස් ඉඳලා විඳලා දාන්න ඕන. ඉතින් රයිතුමා ප්‍රඥාව ගැන ওই විදිහට අහනවා ආලෝකයේ. ඒතර ප්‍රඥාවේ ස්වභාවයක් තමයි සිඳලා මිඳලා දාන එක අනිත් එක ආලෝකයේ උපද්වන එක. එතකොට ප්‍රඥාව නැති කෙනාට හිතේ ආලෝකයක් නැහැ. ඔහු අඳුරේ අතපොත ගාන්නේ. ඉතින් ඒ නිසා ප්‍රඥා ලෝකේ ඉපැද්දීම පිණිසයි මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ. ඒකයි මගේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මයේ දේශනා කරනට වදාළේ පින්වත් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනකොටම අනේ මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ තාතාගතයන් වහන්සේට චක්කුන් උදපාදී ඒ ආර්ය සත්‍ය අවබෝධ වීමම තමයි ඇස ඉපදීම. ඥානං උදපාදි පඤ්ඤා උදපාදි කියලා ආලෝක උදපාදි ආලෝක ඉපදුනා මේ තමයි ප්‍රඥා ලෝකය. ඉතින් ඒ නිසා එහෙම කියලා ඊළඟට ඊට පස්සේ ඉතින් රජුරෝ ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙනවා. අවශ්‍යයි සර්. ඔව් ඊළඟට රජුරෝ අහනවා සන්තෝෂයටපත් වුණායි දැන්. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ වෙනත් වෙනත් ධර්මයන් කරන කොටගෙන එකම අර්ථයක් සම්පාදනය කරයිද? මේක හරිය වැදගත් ප්‍රශ්නයක්. <laughs> දැන් වෙනත් වෙනත් ධර්මයන් කිව්වේ දැන් අර කිව්වනේ වෙනස් කුසල දාන ශ්‍රද්ධාව, සීලය, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව මේවා ඔක්කොම වෙන වෙන කරුණු දැන් කිව්වේ. එහෙමයි. ශ්‍රද්ධාව වෙන විදියකට විස්තර කළා, සීලය වෙන විදියකට විස්තර කළා, සිහිය වෙන විදියකට විස්තර කළා, ඊළඟට ප්‍රඥාව සමාධිය වෙන විදියට විස්තර කළා ස්වාමීනි මේ ඔක්කෝ ඔක්කොගෙම එක වැඩක්ද කරන්නේ වෙන වෙන වැඩ ටිකක්ද කරන්නේ කියලා ඇහුවා හරි යගේ මේක ඊට පස්සේ කියනවා මහරජ රජාණෙනි මේ වෙනස් වෙනස් ධර්මයන් කරන කොටගෙන එකම අර්ථයක් සම්පාදනය කරයි එනම් කෙලෙස් නැසීමයි එතුමනි මේවා වෙන වෙන තිබ්බට මේ ඔක්කොගෙම වැඩි එකක් ඒ තමයි කෙලෙස් නසන එක. එහෙනම් අපිට ශ්‍රද්ධාව බාල්දු කරන්න බෑ. සීලේ බාල්දු කරන්න බෑ. සිහිය විතරක් ගත්තොත් බාල්දු කරන්න බෑ. වීරිය බාල්දු කරන්න බෑ. සමාධිය බාල්දු කරන්න බෑ. ප්‍රඥාව බාල්දු කරන්න බෑ. ඒ සියල්ල දනංගේ තුඩ තුඩ ප්‍රශංසා කළ යුතු උත්තම ගුණ ධර්ම. ඔය හැම එකකින්ම කරන්නේ කෙලෙස් නසන එක. ඒ නිසා තමන් බුද්ධ ශාසනයෙන් පිහිටක් ගන්න ඕන කියලා හිතනවා නම් තමන් අවංකවම සීල් රකින්නවා නම් තිසරණේ පිහිටලා. ඒ ඔබගේ සීලය යම් දවසක නිකලෙස් වීම පිණිස පවතිනවා. අවංකවම තිසරණේ පිහිටලා ශ්‍රද්ධාවට ජීවිතේ මේ ප්‍රථම තැනට යන ජීවිතය දෙවෙනි කරගෙන ශ්‍රද්ධාවම පෙරටු කරගෙන වාසය කරනවා නම් ඔහුගේ ශ්‍රද්ධාව යම් දවසක ඔහු නිකලෙස් කරනවා. මොකද්ද මේ ශ්‍රද්ධාවේ අවසාන කෘත්‍යය තමයි නිකලෙස් කරන එක. එහෙමයි. යම් සිහියක් පවත්වනවා නම් ඊළඟට යම්කිසි වීරියක් පවත්වනවා නම් කුසල් දහම් වඩන්න දැන් හිතට එන රාග සිතුවිලි පාලනය කරලා කරලා විරාගී හිත හදාගන්න ඊළඟට හිත නොමගට යද්දී හිත හදාගන්න වීරිය කරනවානේ ඉතින් මහන්සි වෙනවානේ අමාරු වෙන්නේ කරන්නේ ඒක ආනේ කරන වීරිය ඔහුගේ උත්සාහය යම් දවසක ඔහුව ඔහුව නිකලස් කරන කෙනෙක් බවට පත් කරනවා ඒ කියන්නේ කුසල් දහම් වඩන්නත් අකුසල් දහම් ප්‍රහාණය කරන්නට තිබෙන උත්සාහය, වීරිය නිවන අවසන් කොටගෙන තියෙනවා. එහෙමයි සාරා. ඊළඟ ප්‍රඥාවෙනුත් කරන්නේ අවසානයේට ඒ කියන්නේ ඒකේ අවසාන කෘත්‍යය තමයි නිවන ඉපදවීම මොන මොන විදියට කරුණු කිව්වත් ගුණ ධර්ම ගැන අවසාන ඉලක්කය කෙලෙස් නසාව දැමීම. එහෙමයි. එතකොට මහත්යට හිතෙන්නේ නැද්ද රජතුමා උපමාවක් වතේ වෙන්නේ නැද්ද කියලා? <laughs> ආ ස්වාමීන් වහන්සේ තව කාරණාවකුත් මේ <laughs> කාරණාවක් සිද්ධතාව. අපගේ මහබෝසතාණන් වහන්සේ ස්වාමීන් මේ ගුණධර්ම නේද සසරේ බොහෝ කොට බොහෝ ඇයිදින් දාන පාරමිතා නේ දාන පාරමිතා සීල පාරමිතා නෙක්ඛම්ම පාරමිතා ඒ ඔක්කොගේම අවසාන දේ නිකලෙස් කරවීමනේ දන් දීම සීලේ නයිස් කරම්මිය නෙක්ඛම්මේ කියන එක පාරමිතාවන්නේ ඒකනේ අද කාලේ කොල්ලෙකුට මහාන වෙන්න ඉන්න බෑනේ ඒ මහාන වෙන්න එනවා කියන එකක් තියෙනවානේ මහානකම හරියට කරගත්තද නැද්ද කියන එක එකක් වෙන මේකක්. gedara අත්හැරලා එනවනේ. ඒ අපි කියමු මහාන වෙන්න ඇවිල්ලා සිවුර අත්හැරලා gedara ගියා කියලා. එහෙම කියන්නකෝ උපමාවක්. ඔව් සිවුර අත්හැරලා යන එක වෙනම එකක්. මහාන වෙන්න gederin ආවනේ. ආන්නේ නයිස් කර්මය ඔහුට සංසාරේට කුසලයක් විදිහට තියෙනවා. ඉතින් අපි සාරිපුත්ත මොගලන් මහරහතන් වහන්සේලාට ප්‍රශංසා කරන උන්වහන්සේලා ජීවිත 500ක් එක දිගට මෙක්කම් මේ කරලා තියෙනවානේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ දන් දෙනවා වගේ සිල් රකින්නවා වගේම සංසාරේ පාරමිතාවක් විදිහට පිරුවා gederin යන්නේක. ඒ කියන්නේ gederin නික්මී යන්නේක. සමහර ඉන්නවා මහත්තයා සමහර මිනිස්සු gederiන්ම gederin යන්නේ නැහැ එළියට. දවස් දෙක තුනක් gederin පිට ගිහිල්ලා ඉන්නේ නැහනේ. ගේ අස්සෙම බැසගෙන ඉන්නවානේ. මම නම් කියන්නේ මිනිස්සෙක් කියනකොට පොඩ්ඩක් සැරිසරලා වාසය කරන්න ඕන. නේද? අඩුම තරමේ මම කියන්නේ මහා දැන් මහාන වෙනවා කියන එක එක නයිස් කරමයක්. හොඳට මතක තියාගන්න. මහානකමේ ගුණධර්ම වලින් ඔහු වැඩුණත් නැතත් අර gedara අත්තරියා කියලා යම් නයිස් ක්‍රමයක් තියනවාද? ඔහුට ඒකෙන් නිවන පිණිස උපකාරී වෙනවා. ඊට පස්සේ අපිට කියමු කෙනෙකුට මහාන වෙන්න බෑ. ඒකට එහෙම වෙනකොට සති භාවනාව. එහෙමයි. ඒක එක්තරා නයිස් ක්‍රමයක්. නෑ සතියක් වෙන් වෙලා ඉන්නවනේ gederin. උපෝස පූර්ණ උපෝසතේ පැය 30ක් gederin වෙන් වෙලා උපෝසතේ සමාදන් වෙලා ඉන්නවා. ඒව නයිස් ක්‍රමයනේ. gedara අත්හැරලා යනවනේ. සුළුෙන් හෝ ස්වාමීන් ඒවා නිවන පිණිස යම් දවසක යම් දවස ඒවන එකතු වෙවි එකතු වෙන්නේ මේ කුසල් වල ස්වභාවයක් තියෙනවා ඒ කුසල් වල අවසාන කෘත්‍ය වෙනකල් මෝර මෝර යනවා එහෙම ස්වාමීන් එහෙම ස්වභාවයක් තියෙනවා ඉතින් මාමිනේ අවසර තව කාරණාවක් තියෙනවා දැන් ඔබ වහන්සේ අර මේ නයිස් ක්‍රම ගැන අපිට පහදා දුන්නානේ ස්වාමීනි දැන් අපිට කුඩා භික්ෂුන් වහන්සේ ස්වාමින් වහන්සේලා මඟතොට කොහේදී නමුත් මුණ ගැහෙනවා එතකොට ස්වාමීනි ඒ කාරණාව සිහිපත් කරගෙන අපිට අනුමෝදන් සිත දිනු කරගන්න පුළුවන්ද ඔව් මේ පුංචි කාලේ මම ඊවල් ගල ආත්තරලා කියලානේ ඒ ඒක නම් හිත පිහිටව ගන්න ඕන දැන් මම දැක්ක සමහර එක දවසක් එක අපි ඒක ආරන්නේ කියනකොට ඒ ආරණ්‍යයේ මහාන ආපු කෙනෙකුට මොකක් හරි යාගේ අතින් වැරද්දක් හරි වෙන මේ මොකක් හරි මල් වච්චි සිද්ධිය. එහෙමයි ඒ වන්දනාවට ආපු දැන් තාත්තා කෙනෙකුට ඒ ගැන තරහක් ඇති වෙලා ඉතින් තාත්තා යාට සැර කළා. එතකොට මම මේ තාත්තට මම ඒක දැකලා මම කතා කළා කිව්වා තාත්තේ මොනවා හරි දැන් මෙයාගෙන් වැරද්දක් වුණා කියන්නකෝ. ඒකට ඔයා මෙහෙම හිතන්න කිව්වා. ඒ තමයි ඔයාට පුංචි කාලේ ගෙවල් දොරවල් අත්හැරලා මහාන වෙන්න හිතුන්නේ නැහැ. දැන් මෙයාලා අවුරුදු 18 19 වෙනකොට ගෙවල් දොරවල් අත්හැරලා ඇවිල්ලානේ. ඒතර ඔයාගේ ජීවිතයේ අවුරුදු 18 ඉඳලා ඔයාට දැන් අවුරුදු 50ක් 60ක් නම් ඔයාගේ අතින් වෙච්ච රාගය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන ඔයාගේ අතින් ඔයා දරුපෞල්කාරී දරුවෝ හදලා නේද? ඒ වාගේ දේවල් මේ කොල්ලගේ අතින් වෙලා නැහනේ. ඒ නිසා මේ පුංචි සිද්ධිවලට මේ හිත ඝර්ෂණය කරන්න එපා ಗುಣ දකින්න කිව්වා. ඉතින් එහෙම කරුණු කිව්වට පස්සේ යාළුවා තේරුම් ගත්තා. ඉතින් ඒ නිසා අනුමෝදන් වෙන්න පුළුවන් අනේ කසාවතක් දරාගත්තා නේ කියලා නේ. ඉතින් ඒවා එහෙම එහෙම එකක් තියෙනවා. ඕන අපි ආපහු යම් මෙලින්ද ප්‍රශ්නෙට අවසරයි. <laughs> ඉතින් ඊට පස්සේ කියනවා දැන් අර හැම ගුණ ධර්මයකින්ම එකම අර්ථයක් සපේනවන්නේ කෙලෙස් නැසීම. ඉතින් නාග මිලින්ද රජු රහනවා නාගසේනයන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නකෝ මේ උපමාවකින් ওই කාරණාව ඊළඟට හරි ලස්සන අපේ නාගසේන මහරහතන් වහන්සේගේ ඥානය නම් අතිවිශිෂ්ටයි ප්‍රශංසනීයයි මේ ලෝකේ සත්පුරුෂයෝ බොහෝසේ ප්‍රශංසා කරන උන්වහන්සේගේ ඥානයට මෙයා රජ කෙනෙක්නේ ඉතින් අහනවා නාගසේන මහරහතන් වහන්සේ රජතුමනි ඇත් සේනාව කියලා ඉන්නවා සේනාවක් අශ්ව සේනාව ඉන්නවා රත සේනාව ඉන්නවා පාබල සේනාව ඉන්නවා වෙනයිනේ. ඇත්තු වෙනයි, අස්තු වෙනයි, රත වෙනයි, පාබල සේනා වෙනයි. නමුත් ওই චතුරංගනී සේනාවගෙන්ම මොකද්ද කරන්නේ? යුද්ධ කරන එකනේ. ඔය සේනා හතරෙන්ම කරන්නේ යුද්ධ කර යුද්ධයේදී සතුරා පරාජයටපත් කරන එක. මහරජාණනි ඔයන්න ඔය විදිහටම තමයි වෙනස් වෙනස් ධර්මයන් වුණාට කරන්නේ එක දෙයක් ඒ තමයි නිකලස් කරවීම. මහත්ය උවිත වැඩි උපමා කොමටද? නේද? දැන් ඇත්තටම අපි යුද්ධයක් යනකොට අපි අද කාලේ ගත්තොත් එහෙම ඒ අපි ගත්තොත් එහෙම මොන මොන හරි එක එක ආයුධ වර්ග තියෙනවා. ඊළඟට තුවක්කු වර්ග තියෙනවා. ඉතින් එක එක දේවල් ඉතින් අපිට ඕක ගැන ලොකු තේරුමක් නැහැ. ඉතින් ඒ හැම දෙයකින්ම කරන්නේ සතුරන් අසන එකනේ. ඊළඟට වෙනම තියෙනවා STFS කියලා වෙනම තියෙනවා Navy කියලා වෙනම තියෙනවා නේද? ආමි වෙනම තියෙනවා. ඉතින් මොන මොන කණ්ඩායම් වුණත් ওই හැම කෙනාගේම කෘත්‍ය මොකද්ද? සතුරා නැසන එක නෙවෙයි. නේද? ඒ වගේ තමයි කියනවා දැන් අපි සීලයක් දිනු කළත් සමාධියක් දිනු කළත් ප්‍රඥාව උපද්වා ගන්නට වෙහිසුණත් ඊළඟට ශ්‍රද්ධාවට මහන්සි වුණත් ඔය හැම එකකින්ම අවසාන කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? කෙලෙස් නැසලා දාන එක. මේක කිව්වට පස්සේ අපේ මිනිඳු රජතුමා ප්‍රීති ස්වාමීනි ඔබ වහන්සේ හරි දක්ෂයි කියලා සද්ධාවටපත් වෙලා ප්‍රීතිගෝසා කරා. ඔව්. දැන් මේ වෙනකොට රජතුමා මේ අපේ රජතුමාගේ ලොකු මේ පුදුම හැකියාවක් තියෙනවා අර මේ ඒ සාකච්ඡාව තුල රැඳිලා ඉන්න. අවදානය වෙනස් වෙන්නේම නැහැ. ඔව් වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ වෙන පැත්තකින් ඇදලා ගන්නෙ නැහැ. එතනම යන කරුණ වලින් තමයි මේ මේක මේ කරන්නේ. ඉතින් සාකච්ඡාව කරන්නේ. දැන් මෙතනදී ආපහු දැන් මේ තෙක් සාකච්ඡාවට මාතෘකාව සියල්ල දැන් අවසන් වුණානේ. ඊට පස්සේ රජතුමා දැන් නමුත් කතා කරන්නත් ඕනනේ. එතකොට රජතුමා ඊළඟට අහනවා මේක මේ දැන් මේ මෙතෙක් අපි ඇත්තටම රජතුමා විසින් කතා කරන්න ඉදුණා වූ ප්‍රශ්න 16ක් විතර තමයි මෙච්චර කාලයක් මේ වැඩසටහන් ටිකේම අපි කළේ. ප්‍රශ්න 16 තව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ අද අපි ඊළඟ ඒ දෙවෙනි අධධාන වර්ගයේ කියන කොටසේ ඒ දහම් පරයය තමයි අපි කතා කරන්නේ දහම් කොටස. අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙක් උපදීද ඒ උපදින්නේ ඔහුද දැන් ඉපදීම ගැන කතාවක් ආවේ එහෙම නැත්නම් වෙන කෙනෙක්ද මේක හරි වැදගත් අවශ්‍යයි හරි වැදගත් දැන් උපදිනවනේ උපදින දැන් අපි කියමු මැරිලා යනවා මැරිලා අපි උපදිනවනේ එතකොට කෙනෙකුට නම් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් මැරිලා උපදින්නේ අපිමද නැත්නම් වෙන කෙනෙක්ද දැන් මොකද ප්‍රශ්නේ අපිට කලින් ජීවිතත් මතකත් නැහැනේ. කලින් ජීවිතේවත් අපිට මතක නැහැ. එතකොට ඒ වාගේ දැන් මැරිලා ගියාට පස්සේ මේ මැරිලා යන්නේ අපිමද වෙන කෙනෙක්ද කියලා මේ තමයි අහන්නේ. එතකොට අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මැරිලා තවත් උපතකට යන්නේ ඔහු වෙන්නේ. ඒ වගේම දැන් මොන කියනවා මැරිලා ආය උපතකට යන්නේ යා නෙවෙයි. ඒ වගේම වෙන කෙනෙකුත් නෙවෙයි. මැරිලා උපතකට යන්නේ එයාත් නෙවෙයි. දැන් මේ මහත්තයා ඔයා මැරුණා කියන්නකෝ. එතකොට උපමාව. එතකොට ඔයා මැරිලා යනවනම් මැරිලා ආය යනවනම් යන්නේ ඔයාත් නෙවෙයි. ඒ වගේම මේ වෙන කෙනෙකුත් නෙවෙයි. මැරිලා ආය උපතකට යන්නේ ඔයාත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. එතකොට අහනවා කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඊට පස්සේ කියනවා මේ උපමාවකින් කියන්න කියනවා. රජතුමා හරියට උපමානවා. ඊට පස්සේ කියනවා මහරජාණනි මේ ගැන කුමක්ද හිතන්නේ? යම් කලෙක ඔබ දරුවෙක් හැටියට කුඩා දරුවෙක් හැටියට ලද බොළඳ දරුවෙක් හැටියට උඩු බැල්ලෙන් නිදාගත් කාලයක් තිබුණේ නොවේද? දැන් චූටි කාලේ බබාලා ඒ වගේ උඩු බැලිය අතට වෙලා චූටි බබෙක් විදියට ඔබ හිටියද නැද්ද? කියනවා හිටියා. දැන් මේ උස මහත්ව සිටින්නේ ඔහුද? <laughs> දැන් අර චූටි බබාද මේ ඉන්නේ <laughs> කියලා ඇහුවා. නැත්තම් වෙන කෙනෙක්ද? <laughs> ඊට පස්සේ කෝ ස්වාමීනි අර උඩ බලාගෙන ඉන්න චූටි බබා නෙවෙයි මේ ඉන්නේ වෙන කෙනෙක්. ඊට පස්සේ කිව්වා මහරජාණනි එහෙනම් ඔය විදිහට ඉන්න වෙන කෙනෙක් නම් මේ ඔහුට ඔහුගේ පියාණන් නැත්තේය ආචාර්යවරු නැත්තේ ඇයි තාත්තා උනේ අර ඉස්සරනේ එහෙනම් තාත්තා කෙනෙක් නෑ ආචාර්යවරයෙක් නෑ ශිල්ප නෑයි දැන් උගන්වලා තියෙන ඉස්කෝලේ යන කාලේ හිටිය වෙන කෙනෙක් නම් දැන් මේ වෙනකොට අපිට ගුරුවරු නැති වෙන්න ඕන. ඇයි උගන්වන්නේ ඉස්කෝලේ යන කාලේනේ? පැහැදිලි දේ වෙනම කෙනෙක් නේන. ඊට පස්සේ සීලාදී ගුණධර්ම නැත්තේය. ඇයි සීල් දැන් අපි පොයේට සීල් ගත්තා නම් පහුව දවසේ උපෝසථයේ පවාරණේ වුණා නම් පහුවදා ඉන්නේ වෙන කෙනෙක් නම් කලින් ගත්ත සීලේ එහෙනම් ඔහු නෙවෙයි නරන් තියෙන්නේ. ඔහුට අයිති නෑ දැන්. ඔහුට අයිති නෑනේ. කියලා කියනවා. ඊළඟට ඥානයක් නැත්තේ යමක් තේරුම් ගත්තේ වෙන කෙනෙක් නම් මෝහන දෙන්නේ වෙන කෙනෙක් නම් ඊට පස්සේ කො කලල බීජේ තිබුණ මව් වෙන මේ කෙනෙක්. අම්මගේ බඩේ කලල බීජේ තිබිලා තියෙන්නේ නම් වෙන මේ කෙනෙක්ගේ. ඊළඟට ඒ කලල බීජය මස් වැදල්ලක් වගේ හටගෙන තියෙන්නේ වෙනම අම්මා කෙනෙක්ගේ. අතපය හදගෙන තියෙන බඩේ වෙනම අම්මා කෙනෙක්ගේ. දරු ප්‍රසූතිය කළේ වෙනම අම්මා කෙනෙක්. කිරි දුන්නේ වෙන අම්මා කෙනෙක්. නැති දැඩි කළේ වෙන අම්මා කෙනෙක් වෙන්න ඕන. ශිල්ප ඉගෙනගත් දරුවා වෙන කෙනෙක් වෙන්න ඕන. ඉගැන්වූ ගුරුවරයා වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම පව් කරන කෙනා වෙන කෙනෙක් වෙන්න ඕන. දඬුවම් කරන කෙනා වෙනම කෙනෙක් වෙන්න ඕන. දඬුවමට විපාක විඳින කෙනා වෙන කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ අනේ නෑ නෑ ස්වාමීනි ඔබ වහන්සේ උච්චර ගොඩක් කිව්වට මේ මං ආයේ මොනවද කියන්නේ ස්වාමීනි කියලා කිව්වා. නෑ නෑ කියලා කිව්වා. ඒ කියාගෙන යනකොටම තේරෙනවානේ. ඊට පස්සේ කිව්වා මහරජාණනි මමද කුඩා දරුවෙකුග දරුවෙකුව බිලින්දෙකුව උඩු බැල්ලෙන් නිදාගත් කාලයක් තිබිනි. ඒ මම්ම දැන් ලොකු මහත්ව සිටිමි. මේ කය ඇසුරු කරගෙනමයි ඒ සියල්ල එකට සංග්‍රහ වූයේ. හරි පැහැදිලි. උඩු බැල්ලෙන් හිටියේ වෙනම කෙනෙක්. දැන් ඉන්නේ වෙනම කෙනෙක්. නමුත් අර කෙනාම තමයි මේ විදිහට ආවේ. දැන් ඇත්තටම චූටි කාලේ අපේ ෆොටෝ එකක් ගත්තොත් එහෙම ඒ චූටි කාලේ ෆොටෝ එකයි දැන් ෆොටෝ එකයි ගත්තොත් එහෙම හාත්පසින් වෙනස් නේ. සමහර වෙලාවට අඳුර ගන්නම බෑ. ඒකට ඇත්තටම දැන් අපි අවුරුදු වැඩි ඕනේ අවුරුද්දෙන් අවුරුද්දට ගහපු ෆොටෝ ටිකක් ළඟ තිබ්බත් වෙනස් රූප. ඒකට හරි කෙනා කවුද උතනින්? දැන් චූටි කාලේ ඉඳලා ගහපු ෆොටෝ එක ටිකක් දැන් අවුරුද්දෙන් අවුරුද්ද තිබ්බොත් එහෙම රූප ඔක්කොම ටික වෙනස් වෙලා නම් හරි කෙනා කවුද උතනේ. ඒතකොට එතනදීන් කියන්න තියෙන්නේ මේ ඉන්නේ ඒ කෙනාත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි මේ කෙනාම තමයි මේ විදිහට පරිවර්තනය වෙලා ඇවිල්ලා සකස් වෙලා සකස් වෙලා ඇවිල්ලා. ඒකනේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන විස්තරේ මේ විදිහට මේ කය ඇසුරු කරගෙනම ඒ සියල්ල එකට සංග්‍රහ වූයේ. ඒතර මේ රූප වෙනස් වීම සිද්ධ වුනේ මේ ශරීරයම ඇසුරු කරගෙන. මහරජාණෙනි මේ විදිහට විස්තර ආන මේ විදිහට තමයි කියනවා. උපදක් කරා යන්නේ වෙන කෙනෙකුත් නෙවෙයි ඊළඟට එයාමත් නෙවෙයි. දැන් අපි කියමු යම්කිසි කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් කරපු වැරද්දකින් ගිහිල්ලා ගවයෙක්ගේ කුසේ ඉපදුනා කියලා. එතකොට මෙහින් මැරිලා ගිහිල්ලා ගවයෙක් කුසේ ඉපදුනාට පස්සේ ගවයෙක්නේ ඒකට ඇත්තටම මිනිස්සයයි ගවයා බාමුට එක්කෙනෙ නෙවෙයි දෙන්නෙක් නේ. නමුත් අර ගවයා උනේ වෙන කෙනෙකුත් නෙවෙයි. මෙයාමයි ගවයා උනේ. ඒතර පරිණාමය දැන් මේ ජීවිතේම මහත්ය අපේ ශරීරය ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන් නම් පුංචි කාලේ ශරීරේ දැන් ශරීරේ මරණින් මත්තේ මේ මිනිස්සෙක් ගිහිල්ලා අරකෙක් වෙන්න බැරිද? කුරුල්ලෙක් වෙන්න බැරිද? තිරිසන් සතෙක් වෙන්න බැරිද? ප්‍රේතෙක් වෙන්න බැරිද? දැන් සාමාන්‍යයෙන් මහත්ය මෙහෙම එකක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගොඩාක් මිනිස්සු කියනවා මේ මැරුණාට පස්සේ ඔන්න මැරිලා ප්‍රේත වෙලා ඒ විදිහටම ආවා කියලා. ඒ කියන්නේ මෙහෙමයි പ്രേත ආත්මය එනකොට අපිට එයාගේ එයා ගැන තියෙන සංඥාවත් එක්ක කලින් එයා දැකපු විදිය හිතට එනවා. කලින් එයා දැකපු විදිය හිතට එන එකත් එක තමයි අර ප්‍රේතයා මේ ආච්චි මේ සීයා කියලා අඳුරගන්නේ අර ඒ සංඥාවත් එක්ක. දැන් අපිට මෙහෙම හිතන්නකෝ අපි ඉස්කෝලේ යන කාලේ අපිට මොන ගෙහිච්ච යාළුවෙන් ඕන දැන් අපිට යාළුවාගේ රූපේ ගොඩාක් වෙනස් වෙලා. නමුත් එයාගේ යම් ඉරියව්වකින් හැසිරීමකින් එකපාර මතක් වෙන ආහාර යාළුවා කියලා. ඒතර අර ඉස්කෝලේ ඉඳලා දැක්ක රූපේ හිතෙන් මවාගෙන තමයි වර්තමාන කෙනාට අපි මුහුණ දෙන්නේ. ඒ වගේ තමයි මැරිලා ගිහිල්ලා මල පෙරේතය වුණාට පස්සේ උන්ට වස්ත්‍රයක් නැහැ. ඊට කටකෙල පෙරාගෙන ඉන්නේ. විරූපී ශරීර මේ പ്രേත ආත්ම වලට තියෙන්නේ. එතකොට මේ പ്രേත ආත්ම වල ආකර්ෂණීය බැල්ම දෘෂ්ටි ආවට පස්සේ අර කෙනාට අර කලින් සංඥාවත් එක්ක අර මේ මේ ජීවිතේ හිටපු විදිහටම සමහර අයට පේනවා ඉතින්. මේවා කොහොම ඉතින් මේ අවිද්‍යාව අන්ධකාරය අතපොත ගන්න දේවල් නේ විද්‍යාව පහළලා නැහෙනි. ආලෝකය පහළලා නැහෙනි. ඉතින් ඒකත් එක ඒක මම කිව්වේ අර මැරිලා ගිහිල්ලත් ඒ විදිහටම ඉන්නවා කියලා පේනවා කියන කතාවට මේ උත්තරයක් විදිහට. ඒකට කොහොම හරි තේරුම් ගන්න ඕන මෙතනින් ගිහිල්ලා දෙවියෙක් වුණොත් එහෙම කවුරු හරි. ඒ දෙවියා කියන්නේ මේ මනුස්සයා නෙවෙයි. මේ මේ රූපේ නෙවෙයිනේ දෙවියන් අතරට යන්නේ. නමුත් වෙන කෙනෙකුත් නෙවෙයි. මේ කය ඇසුරු කරගෙනමයි ඒ කය උපද්දලා තියෙන්නේ. ස්වාමීන් අපේ අර පුංචි සංදී අපේ මෙහෙමයි මෙහෙමයි කල්පනා කරන පරිද්දෙන්ම ඒ දෙවියෙකුට හරි අමනුෂ්‍යයෙකුට භූතයෙකුට පෙරේතයෙකුට හරි මම මෙහෙම මෙහෙම හිතියා කියලා එහෙම කල්පනා කරගන්න පුළුවන් වෙනවද ස්වාමී? ඒ කියන්නේ ප්‍රේතයද? ඔව් ස්වාමී. ඔව් එහෙම තියෙනවා. ඒ කල්පනාව තියෙනවා. ගොඩාක් අයට මෙහෙමයි. ගොඩාක් අයට මතක නැහැ. සමහර ඔය ප්‍රේත අය ඇඟට අවිල්ලා යාළගේ අම්මලා යාළ කලින් කරපු පින්කම් එහෙම ප්‍රේතයන්ට සිහි කරනවා. නමුත් එහෙම සමහර ප්‍රේතයන්ට මතක නැහැ. ඒ කියන්නේ මහත්තයා මෙහෙමයි. දැන් සමහර වෙලාවට ඇඟකට ආසාවෙන් ආවට පස්සේ ඒකමයි හිතේ වැඩ කරන්නේ. වෙන කල්පනාවක් නැහැ. ඒක මේ වගේ. දැන් උදාහරණයක් ගන්නකොට දැන් ඔන්න ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච කෙනා ඒ ෆෝන් එකේම එහෙට මෙහෙට උඩට පල්ලයට යමින් ඉන්නවා මේ කනේ කමතකයි මේ gedara වැඩ තියෙනවා නම් අමතකයි ඉගෙන ගන්න ඒවා අමතකයි තේරෙනවද? ඇයි අරකෙම එල්බිලා ඉන්න නිසා. ඒ වාගේ තමයි කාට කාගෙන් හරි පලිගන්ධාරි ඇඟකට ආසාවෙන් හරි ඉඩකඩම් වලට ආසාවෙන් හරි ආවට පස්සේ මේ ප්‍රේතයාගේ හිත ඒකෙම පවතිනවා. අර අර මුල් කාලේව මතක නැහැ. හැබැයි වෛරයෙන් ආවට පස්සේ තෝ මට මෙහෙම කොලා මෙහෙම කොලා කියලා අර අතීත සිද්ධි මතක් කරනවා වෛරයට අදාළ දේවල්. ඒ වාගේ දේවල් තියෙනවා. ඉතින් මහත්ය දැන් මේ නාමෙන්දු ප්‍රශ්නේ ආපහු ආපහු අපේ නාගසේන මහරහතන් වහන්සේ ගෙන් උපමාවක් ඉල්ලනවා අපේ රජුරෝ. මේක තේරුම් ගන්න. හරි ලස්සන උපමාවක් කියනවා. හරිම ලස්සනයි කියනවා මහරජාණෙනි කිසියම් පුරුෂයෙක් පහනක් දැල්වුවොත් කිම? ඒ පහන මුළු රාත්‍රිය පුරා දැල්වෙන්නේද? දැන් ඔන්න මේ පහනක් තියෙනවා. මේ පහන දැන් නිව්වේ නැත්තම් රෑ එළී වෙනකල් පහනපත් වෙනවනේ. ඊට පස්සේ කියනවා එසේ ස්වාමිනී එය මුළු රාත්‍රී පුරාම දැල්ලුයි. කිම මහරජාණෙනි පෙර යාමේ වූ යම් ගිනිසිලක් ඇද්ද? මධ්‍යම යාමේ වූ ගිනිසිලක් ගිනිසිලත් ඒකමද කියනවා. දැන් මේ පහන අපි පත්තු කළානේ. ඒ පත්තු කරාපු වෙලාවේ තිබ්බ ගිනිසිලද දැන් තියෙන්නේ? ඒකද තියෙන්නේ? මහතර කොහොමද තියෙන්නේ? එහෙම නෙමෙයි. ඒක ඒක නෙමෙයි. ඉතින් පත්තු කරන වෙලාවේ තිබ්බ ගිනිසිල්ල නෙමෙයි. දැන් මේ ගිනිසිල්ල මොහොතක් මොහොතක් පාසා ගිනිසිල්ල වෙනස් වෙනවා. දැන් පත්තු කරපු වෙලාවෙම තියෙන ගිනිසිල්ල තියෙනවා නම් මේක නිවන්න බෑනේ. එහෙමයි. ඊළඟ පත්තු කරපු වෙලාවෙම ගිනිසිල්ල තියෙනවා නම් මේ ගිනිසිල්ල අඩු වැඩි වෙන්නේ නෑනේ. මේ ගිනිසිර කොච්චර අඩු වෙන බලන්න හැඩේ වෙනස් වෙනවා ඊළඟට උස් පහක්කම් වෙනවා යම් තාක් යටින් තෙල් උරනවා උඩ තිරේ පත්තු වෙනවා තෙල් උර උර තීරේපත් වෙවි මොහොතෙන් මොහොත මේක අනිත්‍ය වෙවි මේ පහන් තීරේ තියෙන්නේ දැන්ල. ඒතර මුලින් පත්තු කරපු පහන නෙවෙයි දැන් තියෙන්නේ. එහෙමනම් තෙල් ඉවර වෙන්නේ කොහොමද? දැන් මේ මොහොත මොහොත පාස අංශු වශයෙන් හරි තෙල් ටික ඉවර වෙනවානේ. නේද? දැන් වැඩි ඕනේ මේ තියෙන පහනම එක මොහොතේ 10 වතාවක් ෆොටෝස් ෆොටෝ ගත්තොත් එහෙම ඒ තීරේ 10 විදියකට වදින්නේ. එතකොට එකම තිරේ නෙමෙයි මේ එකම මේ ගිනිසිලුව නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ කියනවන් අනේ නෑ කියලා. එහෙනම් මධ්‍යම යාමේ තිබ්බ ගිනිසිලුවමද උදේ වෙනකොට තියෙන්නේ. අනේ නෑ ස්වාමීනි කියලා කියනවා. කේම මහරජාණෙනි පෙර යාමේ තිබුණේ වෙන පහනක්ද? දැන් මේක පත්තු කරද්දී වෙන පහනක්ද තිබ්බේ? නෑ. මධ්‍යම යාමේ වෙන පහනක්ද? නෑ. අල්වියම වෙන පහනක්ද? අනේ නෑ ස්වාමීනි. ඒ පහන් නිසාමයි මුළු රාත්‍රියම දැල්ලුනේ. ඒ ගිනි සීලමයි මේ ඒ පහනමයි මුළු රාත්‍රිය පුරා දැල්ලුනේ. මහරජාණෙනි මෙම ධර්මයන්ගේ පැවැත්මේ ගැළපීමක් තිබේ. අනිකක් උපදී අනිකක් නිරුද්ධ වෙයි. පෙරපසු වීමක් නැතුව ගැළපීයයි. මේ හේතුව නිසා ඔහුත් නොවේ වෙන කෙනෙකුත් නොවේ කලින් විඥානේ පසු විඥානේ තෙක් වීයයි. හරි ලස්සනයි. දැන් මේ පහන වෙනස් වෙන තැන අපිට හොයන්න බෑනේ. පෙරපසු වීමක් නැහැ කියලා කියනවා. පෙරපසු වීමක් හොයන්න බෑ කියනවා. අනිත් ඉතින් ඒකයි දැන් අර මිනිස්සු අතර ශනි යෝගාවචරය අතර ශනික මරණය ශනික උපත කියලා ඔය හඳුන්වනවා. හඳුන්වන කතාවක් තියෙනවා. ඒ මොහොතේ මැරෙනවා උපදිනවා කියලා. ඒ මොහොතේ මැරෙනවා උපදිනවා කියනවට වැඩි හොඳ නැද්ද? අනිත්‍යයි කියලා කියනවාට. එහෙමයි. මැරීමක් උපදීමක් ඔකට පටලවා ගන්න නැතුව දැන් මේ මේ පහන මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. දැන් පහන මොහොතක් මොහොතක් වෙනස් වෙනවා කියන එකත් එක්ක ඊට සාපේක්ෂව සිද්ධ වෙන දේ තමයි ඇහැ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවනේ. ඇහැ වෙනස් වුනේ නැත්නම් ඉස්සෙල්ලා දැකපු ගිනිසිලුවම පස්සෙත් ඒ විදිහටම පේන්න ඕන. ඇහැ අනිත්‍ය වුනේ නැත්නම් මෙහෙම ගිනිසිලුව බලලා ඔබ දිහා බලනකොට ඔබ නොපෙනී ගිනිසිලුවම පේන්න ඕන. එතකොට පහන දිහා බලලා ඔබ දිහා බලනකොට උනේ පහන මේ අනිත්‍ය වුණා ඒ රූපය ඔබ නැමැති රූපය ආපහු ඇහැට දැర్శණිය වුණා. එහෙමයි ඒතර මේක ටට්ටක් ගාලා වෙනස් වෙන කතාවට මේක කොයි හරින්ද වෙනස් වුනේ කියලා තන හොයන්න බෑ. පෙරපසු වීමක් නැතුව මේක අනිත්‍ය වෙලා යනවා. ඊළඟට තමයි අර දැන් අපි කිව්වෝ කිව්වොත් අර අවුරුද්දෙන් අවුරුද්ද ෆොටෝස් අරන් බලන්න කිව්වේ මේ රූපේ රූපේ රූපේ වෙනස්නේ. හැබැයි මේ රූපේ මේ රූපෙට වෙනස් වුණේ අහවල් තැන කියලා කියන්න පුළුවන්ද? එහෙම හොයන්න බෑ. එහෙම හොයන්න බෑ. දැන් අපේ කේස් ගහක් පැහිලා තිබ්බත් අහවල් දවසේ කේස් ගහ පැවුනේ කියලා කියන්න පුළුවන්ද? අහවල් දවසේ අහවල් නැකතට අහවල් තිතියට තමයි මේ කේස් ගහ පැවුනේ කියලා කියන්න පුළුවන්ද? බෑ ඒවා ක්‍රමානුකූලව පේන්නේ. ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. පෙරපසු වීමක් නැතුව. ඉතින් කලින් විඥානේ පසු විඥානෙට එක් වී යනවා කියනවා. කලින් විඥානේ පසු විඥානෙට එක් වී යනවා. ඒකයි මේ අපේ මොහොතක් මොහොතක් පාසා සිය දහස් වාරයක් වෙනස් වී යන විඥානය අපිට විඥාණයෙන් අනිත් විඥාණය අල්ලා ගන්න බැරි පෙරපසු වීමක් නැතුව මේ වෙනස් වෙන විඥානේ ගැළපිලා යනවා. ඉතින් අපිට තියෙන ලකුව පහසුව තමයි මේ කරුණ තේරුම් ගන්න. මේ රජ්ජුරු එකපාරම අහනවා ස්වාමිනී උපමාවක් කියන්නකෝ කියලා. ස්වාමිනී උපමාවක් කියන්නකෝ කියලා. එතකොට අපේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේටත් උපමාවක් දේශනා කළා. අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි ඒ මෙවැනි දෙයක්. කිරිදෝවා කාලයක් ගිය විට ඒ ඒ ඒ ඒ කිරි දී කිරි බවට පත් වෙනවා. දීකිරෙන් වෙඬරු හැදෙනවා. වෙඬරු වලින් ගිතෙල් හැදෙනවා. මහරජාණෙනි යමෙක් මෙසේ පැවසුවහොත් කිරි වූයේ යමක්ද දී කිරි වූයේද එයමය දී කිරි වූයේ යමක්ද වෙඬිරු වූයේද එයමය වෙඬිරු වූයේ යමක්ද ගිතෙල් වූයේ එයමය කියා මහරජාණෙනි එවිටේ තැනත්තා පවසන්නේ හරි දෙයක් නොවේද ස්වාමීනි හරි කිරි නිසා තමයි හැම එකක්ම වෙන්නේ කියලා දැන් බලන්න කිරි කලයක් දානවා. ඊට පස්සේ ඒ කිරි ටික වෙලාවක් යනකොට දී කිරි බවට පත් වෙනවා. ඊට පස්සේ දී කිරි ටික වෙලාවක් යනකොට වෙඳරු බවට පත් වෙනවා. බටර් වගේ. වෙඳරු තව කාලයක් ඊළඟට වෙඳරු වලින් ගිතෙල්. ඒතකොට මේකෙන් මේක වුණ වෙලාව මෙහෙමයි කියලා. දැන් කිරි වලින් දී කිරි හැදිච්ච වෙලාව මෙන්න මේ මේ තප්පරේ දක්වා කිරි තිබ්බා මේ තප්පරෙන් පස්සේ දී කිරි. එහෙම කියලා වෙන් කරන්න බෑනේ. ඒක පෙරපසු වීමක් නැතුව එහෙම හැදීගෙන ගියා. ওই විදිහට තමයි මහත්මයා මේ ශාරීරික අනිත්‍ය වෙන්නේ. ඒ වගේම අපේ චිත්ත පරම්පරාව හිතේ තියෙන සිතිවිලි ධාරාව වෙනස් වෙවි යන්නේ පෙරපසු වීමක් නැතුව ඕ වෙනස් වීගෙන යනවා. හැබැයි මේක අනිත්‍යයක්. නিত্য දෙයක් නෙවෙයි. ඇත්තටම ස්ථිර දෙයක් නැහැ. මේ නිසා තමයි ස්ථිර දෙයක් නැත්තේ. දැන් මේ පහන ගත්තත් පහනේ ස්ථීර දෙයක් නැත්නම් මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ සාමී. අපි දැන් කායික ස්පර්ශයක් ලැබුවත් ඒ ස්පර්ශය මොහොතින් මොහොත වෙනස් වෙනවා. නමුත් අපි හිතනවා එකම ස්පර්ශය මේ විඳින්නේ කියලා. කෑමක් කනකොට කෑම ස්පර්ශය කොච්චර වෙනස් වෙනවද දැන් අපි බත් ටිකක් කනවා. ඒතකොට ව්‍යංජන ගොඩක් එකට දාලා අනාගෙන කනකොට අපිට ඒකේ උම්මලකඩ රහ වෙනම දැනෙනවා. ඊට පස්සේ අපිට තිබ්බට තිබ්බොත් තිබ්බට රහ වෙනම දැනෙනවා. ඒකට ඒ වාගේ වෙන වෙනම දැනෙන්නේ අර විඥානේ ඒ මොහොතේ වෙනස් වෙවි යන නිසානේ. බත් හැපෙනකොට ඒක දැනෙනවා. නේද? මිරිස් සැර වෙනම දැනෙනවා. ලුණු රහ වෙනම දැනෙනවා. මේ ඔක්කොම අර බත් ගුලිය හපන අතරේ ඔක්කොම ටික වෙන වෙනම දැනෙනවානේ. ඒතර කොච්චර ඒවට විඥානේ වෙනස් වෙවි යනවද? ඒතර තප්පරයෙන් දැන් හටගත්ත දැන් වෙනස් වුණා කියලා අපිට ඒක වෙන්වන රේඛාවක් වෙන්වන මායිමක් කියන්න බෑ. ඒක තමයි කියනවා විඥානේ පෙරපසු නැතුවම ගැළපිලා ගැළපිලා වෙනස් වෙවි යනවා. අනේ මේකේ පුදුමේ මහත්ය අපේ බුදුරජාණන් වහන්සේ තනියෙන් අවබෝධ කළානේ. මෙච්චර විස්තර මෙච්චර විග්‍රහ මෙච්චර අටුවා ටිකා ටිප්පණී තේද්දින් අපිට මේ අනිත්‍ය අවබෝධ කරගන්න කොච්චර අමාරු වෙලාද? මේ ලෝකේ කිසිම ශාස්ත්‍රුණාංශේ නමකගේ ධර්මයක නැති කිසි කෙනෙකුට කියලා දෙන්න බැරුව තියේදී මගේ බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය අවබෝධ කළා කියලා යමක් ඇද්ද ආශ්චර්යයි එහෙනම් අద్භූතයි ආශ්චර්යයි අద్භූතයි බුදුරජාණන් වහන්සේ තනියෙන් අවබෝධ කරපේක අනිත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා ඊළඟට අනාත්ම කියලා දෙයක් මම මගේ මගේ ආත්මය කියලා නෑ කියලා ඇයි ඒ අනිත්‍ය කියන වචනේවත් දුක කියන අනාත්මය කියන වචනේවත් ඒ කාලේ යෝගාචරයන්ගේ සිත්වල සැරිසරන්නේ නැහැ එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ වෙනස් වී යන ස්වභාවය දැක්කේ. ඒ වෙනස් වී යන ස්වභාවයට බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කළා අනිත්‍ය කියලා. එතකොට මේ අනිත්‍ය කියන වචනේ මේ ලෝකේ වෙනස් වී යන ස්වභාවයට භාග්‍යවතුන් වහන්සේගේ හදමඩලෙන් ඉපදිලා දම්පු වචනේ. ඒ නිසයි මහත්තයා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවාට විකෘති අර්ථකථන දීමෙන් ශාස්ත්‍රුන් වහන්සේට ආර්ය උපවාද වෙන්නේ ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි. ශාස්ත්‍රුන් වහන්සේගේ බුද්ධ වචනයට අගෞරව කිරීමේ පාපය ඔහුට රැස් වෙන්නේ ඒ වචනේ බුදුරජාණන් වහන්සේගේ හදමඩලින් උපන් නිසා. ඒ වචනේ මෙතෙන්ද මේ සුදුසුම වචනේ මේකයි කියලා බුදුරජාණන් වහන්සේ ඉන්නේ දැම්මේ. නිරුත්‍ය බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මේ මේ වෙලාවේ එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙර නොයසු විරු ධර්මයක් අවබෝධ කළා කියලා ඇද්ද? උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වේ නම් තුන් ලෝකේටම සිතාගත නොහැකි දෙයක්. මොකද මෙච්චර ගුරුහරුකම් තිබිලත් මෙච්චර ඇසුරක් මෙච්චර උපකාරයක් තිබිලත් කොච්චර අමාරුද මිනිසුන් මේ ධර්මයේ තේරුම් ගන්නනේ. ඉතින් මේ විදිහට විස්තර කරද්දී අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා ආන්න රජතුමනි ඔන්න ওই විදිහට තමයි මේ ධර්මයන්ගේ පැවැත්මෙහි ගැළපීමක් තිබේ අනිකක් උපදී අනිකක් නිරුද්ධ වෙයි පෙරපසු වීමක් නැතුව ගැළපියයි ඒ හේතුව නිසා ඔහුත් නොවේ වෙන කෙනෙකුත් නෙවෙයි උපදින්නේ කලින් විඥානේ පසු විඥානේට එක්වී යනවා කියලා විස්තර කළා. දැන් අපි මේ වෙලාවේ මැරුණා කියලා කියනකොට ඔන්න දැන් මැරුණා. විඥානේ නැති වුණා. අන්න අර විඥානේ ඉපදුණා. කියලා ওই දෙක අතර මහත්තයා මේ බැම්මක් ආකාරයක් යම්කිසි ඉලක්කයක් රේඛාවක් පනවන්න බෑ. ඒ කියන්නේ මෙතනින් චුත්ත වෙනකොටම ඊළඟ උපත අල්ලගෙන ඉවරයි. ස්වාමීනි අර විඥානය කියන දේ මිය යනකොට එහා පැත්තට යනවද නැත්නම් ඒ අලුත් ස්ථානයේ අලුතෙන් ෂනේ එතන ඒක තමයි දැන් එහෙම කතාවක් තියෙනනේ ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ ගන්ධබ්බ කතාවක් වෙන්නේ. <laughs> ගන්ධබ්බ අවස්ථාව කියලා. ඉතින් මෙහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙන එක්තරා බ්‍රාහ්මණෙක්. එහෙමයි දැන් මෙතනින් කෙනෙක් මැරිලා තවත් උපතකට ගිහිල්ලා නැතුව තියෙද්දි ඒ අතරතුර ඔහු කොහොමද ඔහුගේ උපත කොහොමද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට දීලා තියෙන උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විලාවට ඔහු පංච උපාදානස්කන්ධේ උපාදාන කරගෙන ඉන්නවා කියලා. උපාදානයේ තුල ඒ විඥානය පවතින්නේ. දැන් ඒක මේ වගේ. ඔන්න දැන් අපි යමකින් ඔන්න කියන්නකෝ යකඩයකට ගැහුවා කියලා. එහෙමයි. ඒකට යකඩෙන් ගිනි පුපුරක් විසි වුණා. එහෙමයි. ඒතර ගිනි පුපුර විසි වෙලා හරි දැන් ගින්දර හටගත්තේ අර යකඩෙට ගහද්දිනේ. ඒතර මේව ගින්දරක් විසි වුණා. ඒතර යකඩෙන් ගහද්දී අතනනේ ගින්දර පත් වුනේ. කියන්නේ ගින්දර පත් වෙන්න එතන හේතු උපකාර තිබ්බනේ. ඒතර මෙතනින් යනකොට මේකට ගින්දරට හේතු උපකාර වෙන්නේ වාතය. ඒ කියන්නේ ගින්දරට හේතුවක් උපකාරයක් නැතුව ගින්දර දැල්වෙන්නේ නැහැ. අපේ අපේ භාෂාවෙන් ළමයිගේ භාෂාවෙන් කිව්වොත් එහෙම ඔක්සිජන් ඕන කියලා කියන්නකෝ. ගින්දරක් දැල් වෙන්න ඔක්සිජන් ඕන කියලා. එතකොට මේ ඔක්සිජන් නැතුව ගින්දර දැල් වෙන්නේ නැහැ කියලා. අපි ඉස්සර ඔක්සිජන් නිසා මේක දැල් වෙන්නේ කියලා පුලින කූරක් දැල්වමු කියලා මේ මේ ඊරටක් නේද අපි ගන්නෙ. <laughs> ඊරට කූරක් අරන් අපි දැල්වලා අර ඔක්සිජන් නැති වෙච්ච ගමන් නැති වෙන්නේ. නිවිල යන්නේ. ඉතින් ඒ වගේ අර ගින්දරක් මෙතන මතු වුණාට පස්සේ ගින්දර මෙහෙම විසි වෙලා යනකොට ඒ විසි වෙලා යන ගින්දරට උපකාරක ධර්මයේ දෙන්නේ වායුවෙන්. තවත් තැනකට නොගින් තියෙද්දි ඒ පිහිටලා නැතුව තියෙද්දි ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙතනින් මැරිලා ගිහිලා තවත් තැනක ඉපදිලා නැත්නම් ඒ අතරතුර තෘෂ්ණාව උපාදාන කරගෙන ඉනවා. කියන්නේ ඔහුගේ හිතේ යම්කිසි ආසාවක් තියෙනවනේ. ඒ ආසාවට විඥානය වැඩ කරනවා. මේ ආසාවට විඥානය වැඩ කරනවා. ඒකට මේක වෙන්නේ මෙහෙමයි කියන එක ඉතින් ඒක ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු දෙයක්. ඒක සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්යාට ඉතින් ප්‍රකට දේවල් නෙවෙයිනේ අපේ හිතේ ඇති වෙන කෙලෙස්වත් අද කාලේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව ඔවාගේ සංකීර්ණ කාරණා කොහොමනම් තේරුම් ගන්නද තියෙන්නේ ඒ වගේ මේ පැටලිලා පැටලි සහගත දේ අපි විසින් ඇති නොකරගත යුතු වෙන නිසා. ඔව් ඒකයි ඒකයි. ඉතින් ඒක නිසා නම් ඒවා ගැන එච්චරම ඒකටත් වැඩිය අපිට තේරුම් ගන්න ඕනේ මේ අනිත්‍ය ස්වභාවය. ඉතින් දැන් මිනිස්සු ඕකෙදින් ඕකේ වටිනාම දේ තමයි මහත්තයා. දැන් සමහර අය කියනවා මැරිලා ගියාට පස්සේ මොනවා වුණත් මොකද? ඇයි වෙන කෙනෙක්නේ කියලා. එතකොට මිනිසුන්ගේ හිතේ යම්කිසි සංඥාවක් තියෙනවා නැරිලා ගිහලා උපදින්නේ වෙන කෙනෙක් කියලා. එතකොට ඒක ඛණ්ඩණය වෙනවා මේ මේ මේ දහම් පරයයි. ඒක එයා ඉපදෙන්න පුළුවන් එක්කෝ ගවයෙක් වෙලා හරි එක්කෝ තිරිසන් ලෝකේ හරි പ്രേත ලෝකේ හරි මොකක් හරි ජීවිතයක එයා මැරිලා ගිහලා ඉපදෙන්න පුළුවන්. නමුත් ඔහු වග කියන්න වෙනවා මේ ජීවිතේ කරපේවට. මොකද එතෙන් යන්නේ වෙන කෙනෙකුත් නෙවෙයි මෙයක් නෙවෙයි. නමුත් මෙතනින් සම්භවය වෙලා යන්නේ. ඒකයි. ඒ විදිහට තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි තාම ගෞරවයෙන් වන්දනා කරගන්නවා අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස තිබුණු කාලය නිමා වුණා රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර